නමුතස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අපපටි හත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත් අත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුණු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්සේ සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්සේ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නත්තේ චිත්තේ පසන්නම්හි අප්පිකා නාම දක්කිනා තතාගතිවා සම්බුද්ධේ අතවා තස්ස සාවකීතිී සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සදී පැහැදී සෝදානන් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවී පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටාම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ බලාපොරොත්තු වෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ පිනතුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන එකම දහනමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව වරක් සක්දේව් මහරජාණන් වහන්සේ අමතල අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණා සක් දෙවිඳුනි මේ ලෝකයේ ඇති සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානින් යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දානය කරයිද ආන්ගේ අය මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨම වූ දානමය කුසල කර්මය සිද්ධ කරගන්න පින්නතුන් හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුණි. පිනතුනි තෙරක් ඉම සීමාව පනවන්නට බැරිතරන් මේ සංසාර සාගරයේ ඇවිදගෙන යන ඔබට මට සංසාරයෙන් එතරට පත්වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතු මයි කියලා අපි බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්න නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුහංකම ඇත්තේම නෑ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්නේ. බණ අහන්ඩ මෝනි අද අපේ පින්නතුන් තමනුත් ධර්ම ශ්‍රවණය කරනවා වගේම ලෝකේට ධර්මයේ දානය කරන්න වෙහෙසෙනවා. පිනතුනි ලෝකයට ධර්මයේ දානය කිරීම මහත් වූ ආනිසංස සහිතයි කියන කාරණාව අපේ පින්නතුන් නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට ඒක හරියට දන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා තවත් ලෝක සත්‍යයට අනුකම්පාවෙන් ධර්මයේ දානය කරපුහම මහත් වූ ආනිසංස සහිතයි නං ආංගේ කාරණාව මේ මුහුතෙදි අද අපේ පින්නතුන් සිද්ධ කරනවා. තමන් විතරක් බණහන්නේ නැතිව. තමන් ශ්‍රවණය කරන ධර්මයම රටවාසී ලෝකවාසී අනිකුත් සියලූම දෙනාට ධර්ම ශ්‍රවණී කරන්නේ අද මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී තුළින් මුළු මහත් ලෝකධාතුව පුරාම විසිරුවා හරිනවා. එහෙමනම් ධර්ම දානය තුළින් රැස් කරගන්න පින් අනන්තයි වගේම භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනි. එහෙම කියනකොට අපිට හිතෙන්නත් ඕනි මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ ඇහුවද? එහෙම කියනෙකුට තවත් හිතෙන්ඩ ඕනි. මේ ශාසනය භාග්‍යතුන් වහසගේ. අපිට ඕන විදිහට මේ ශාසනය අපි ගමන් කලාද එම තිනම් භාග්‍යතුන් වහන්සේ කියල දුන්න විදිහට මේ ශාසනය ගමන් කලාද. බොහෝම ගැඹුරු කාරණමි මේවා හිතන්ඩෝනි. එමනං බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් විදිහටම බණහනවා කීවහම මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන හැම දිනම බණ අහන්න ඕනි කියලා මතක් කළා. මොකක්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ ඇති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතුරුතුරදිම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ භාග්‍යතුන් වහන්සේ අපට මතක් කළා. ඒ විදිහටම අපි ධර්ම ශ්‍රවණය කරමු. ඒ වෙනුවෙන් අද අපි මේ සිද්ධ කරන මහත් වූ කුසල කර්මය අපට මහත් වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිනතුනි අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්ත ගාථා රත්නය nettipa කරන පාළියේ සඳහන් කරන ඊටාම සුවිශේෂී ගාථා රත්නය මේ දේශනාව තුළින් අපට සඳහන් කරන්න ධර්ම සාගරයක් තියෙනවා වෙනද වගේම ධර්ම සාගරයක් අදත් තියෙනවා නමුත් ඉතින් අපට දිගින් දිගට දිගින් දිගට මේ කාරණා සාකච්ඡා කරලා අද අවසන් කරන්න හම්බ වෙන්නේ නෑ මේ ගාථා රත්නය අරමුණු කරගෙන ප්‍රාර්ථනාව පිළිබඳව බණ කියන්න පුළුවන් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මහත් වූ කරුණාව භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බණ කියන්නත් පුළුවන්. කර්මයේ කර්මඵලයේ කර්ම ශක්තිය පිළිබඳව බණ කියන්නත් පුළුවන්. පෙන සහ පව පිළිබඳව බණ කියන්නත් ඕන තරම් පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක මහසඟරුවන් අරමුණු කරගෙන යම් කෙනෙක් සුළු හෝ පින්කමක් කළොත් ඒක කොයි තරම් බරපතලයිද කියන කාරණාවත් බණ කියන්න පුළුවන්. මේ විදිහට බැලුවොත් ධර්ම සාගරයක් කතා කරන්න අපට පුළුවන් පුංචිම පුංචි පද හතරක ගාතාවක් බොහොම කෙටියෙන් අපි කරුණු ටිකක් සාකච්ඡා කරමු යම් කෙනෙක් බොදුන් පුදපුහාම මොනවද ඒ අයට ලැබෙන්නේ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිදුවොත් මොනවද ඒ අයට ලැබෙන්නේ හරියටම ශ්‍රද්ධාවෙන් පිදුවොත් හරියටම ශ්‍රද්ධාව අවබෝධය ඇති කරගෙනම කළොත් තමන් කරන කුසල් සසර කොහොම විපාක දෙයිද මේ කාරණා අපි අද ටිකක් සාකච්ඡා කරමු මං සඳහන් කළගත්ත ගාථා රත්නයේ අර්ථය අපි මුලින්ම දැනගෙන ඉඳිමු ධර්ම දේශනාව සාකච්ඡා කරන්න කලින් අපේ බුදුරජාණන් වහන්සේ මේ නෙත්තිප්ප කරන පාලී අපට මතක් කළා මහණෙනි සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි හෝ යම් කෙනෙක් සිත පහදවාගත් කල්හි ස්වල්ප වූ දානයක් යැයි කිව හැකි දෙයක් මේ ලෝකේ නෑ කියලා මේ සඳහන් කරන්නේ අපි හිතමුකු දුප්පත් මිනිසෙක් ඉන්නවා. බොහොම පුංචි ඉන්දිකටු තුඩක තරම් පුංචි දෙයක් අරගෙන ගිහිල්ලා ඉදිකට තුඩක් කියනකට කොයිතරම් පුංචිද දෙයක් අරගෙන ගිහිල් ඒ මනුෂ්‍යයට පුළුවන් උපරිමයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවක මහ සංගරුණු දෙසා පූජ කරනවා ඒ මනුෂ්‍යයට පුළුවන් උපරිමය තමයි ඉඳිකටු තුඩ. එතකොට ඒ තරම් දෙයක් පූජා කරපුවාම වටේ බලන් ඉන්න අයට හිතේ කොයිතරම් පුංචි දෙයක්ද මේ මිනිස්සයා පූජා කළේ කියලා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ඒ මිනිස්සයාගේ හිතේ කොයි තරම් හැදුවද ඒ මිනිස්සයාට සංසාර සාගරයෙන් එතර යන්න පුළුවන් කියලා දුන්නා. එතර යන්න පුළුවන් කියලා කීවා. ඒකයි සඳහන් කරන්නේ පුංචිම දෙයක් නමුත් පුංචි කියලා මේ ශාසනය ආයෝජනය කළොත් එහෙම කියන්න බෑ මහණෙනි කියලයි අපේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ ස්වල්පදී මේ ශාසනය ආයෝජනය කළොත් එක පුංචි නෑ මහණෙනි කියලයි සඳහන් කළේ. මේ ගාථාරත්නය අරමුණු කරගෙන අපේ සෝන කොලිවිස කියන මහරහතන් වහන්සේ අරමුණු කරගෙන අපි කරුණු ටිකක් සාකච්ඡා කරමු. පිනතුනි කවුද මේ සෝනු කොලිවිස කියන මහරහතන් වහන්සේ? අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ ඉන්නේ තවත් සුවිශේෂී මහරහතන් වහන්සේ නම සඳහන් කරනවා පටන්ගත් අධික විරිය ඇත්තෝ උන්නතර අග්‍රස්ථානය ලබල තියෙන්නේ සෝනු කොලිවිස කියන මහරහතන් වහන්සේ මහ පුදුම වීරයක් තියෙන්නේ. සීමාවකින් දක්වන්න බැරි වීරය. ඒ වීරයෙන් නිවන් අවබෝධ කරගන්න. සඳහන් කරනවා කොයිතරම් වීරයක්ද වීරිය අධිකකම නිසා නිවන් අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඔබට මට කියන්නේ පුළුවන් තරම් වීරිය වඩන්න. ඒක අපට ගැළපෙන වචනයක් නෙවෙයි. මේක ඒ මහෝත්තමයන් වහන්සේට ගැළපෙන වචනයක්. මොකද 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නේ කොයි තරම් කාලයක් පෙරම් පුරන්න ඕනද? මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන. එච්චර පෙරම් පුරාගෙන ආපු මේ මහෞත්මයන් වහන්සේගේ වීරිය වැඩි. ඒ නිසා නිවන අවබෝධ වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා වීරිය අඩු කරගන්න ඕනි කියලා නිවන් අවබෝධ කරගන්නේ. සක්මන් මළුව පුරාවට මැවිද ඇවිද ඉඳලා බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහය අරගෙන වීර්ය අඩු කරලයි බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ වෙන මාර්ගය කියලා දුන්නේ. හැබැයි ඒ කාරණා ඔබට මට ගැලපෙන්නේ ඔබට මට හිතේ ඉහෙනම් අපිත් වීර්ය අඩු වුණොත් බොහොම හොඳයි කියලා. අපි මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා නැහැ. මහා කල්ප ලක්ෂයට වැඩිය මේ සසරේ ඇවිදලා තියෙනවා. ඒ වුණාට පෙරම් පුරලා නැහැ. පාරමිතා පුරලා නැහැ. ඒ නිසා අපට එච්චර වීරයක් නැහැ. ආන් ඒකයි සඳහන් කරන්නේ අපේ වීරය තව තව දිනෙන් දින තප්පරෙන් තප්පරේ වැඩි වෙටුනේ. ඒමනම් සඳහන් කරනවා පදුමුත්තර ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තමයි පෙරම් පුරන්න පටන් ගන්නෙ. තරුණ මානවකෙක් වෙලා ඉන්නකොට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක භික්ෂූන් වහන්සේ නමකට වීර්යවන්තයින් අතර අගතනතුර දෙනවා බලන් ඉඳලා. පටන්ගත් විරිය ඇති අය අතරින් අගතනතුරේ දෙනවා බලන් ඉඳලා. මේ තරුණ මානවකයා පැත්තකට වෙලා ඉඳන් කල්පනා කරනවා අනේ මටත් මෙහෙම ලබන්න පුළුවන් ඒ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කළා. බුදුරජාණන් වහන්සේ අනුග්‍රහ කළ පුතේ මතු අනාගතේ ඔබත් සංසාරයෙන් එතර වෙනවා මේ අග තනතුරම ලබාගෙන එනම් ප්‍රාර්ථනාව පිළිබඳව බණ කියන්න බොහොමයි කිව්වාන් ඒකයි මොකද අද කාලේ අපට අහන්න ලැබෙනවා එතෙන්ම කියනවා ප්‍රාර්ථනා කරන්න එපා ඒව ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ කියලා සමහරක් අය කියනවා පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කළොත් ඒක මහ ලෝභකමක් වගේ කියලා. ඒ නිසා ප්‍රාර්ථනාව පිළිබඳව කොහිවත් ධර්ම කාරණා නැහැ කියලා ධර්මය දන්නේ නැති අය කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න යම් බඳු හෝ පින්කමක් කළොත් ප්‍රාර්ථනාවක් කරන්නම කරන්නම ඕනෙමයි. එහෙම නැතිනම් මේ කර්මයට ගැටලුවක් තියෙනවා තමන් කරපු පින්කමට කොහොමද මේ මිනිහට මේක විපාක දෙන්නේ කියලා. ඒකට සංකාර උප්පත්ති කියන සූත්‍රය අරමුණු කරගෙන අපි පිනිතුම් හොයලා බලන්න කරුණු පෙන්වලා දීලායි තියෙන්නේ. ඒ කරුණු හොයලා සංසාරයෙන් එතර යන්නට ධර්ම ශ්‍රවණය කරන්න ධර්මයේ කියවන්න. ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. ඒ ප්‍රාර්ථනාව නිසාම සංසාරේ හරියට පෙරම් පුරාගෙන පෙරම් පුරාගෙන පෙරම් පුරාගෙන ඇවිත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපුවාම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් අතරමැද පවතින කාලේ මේ මනුස්ස ලෝකයේ ඉපදුනා. බරණැස් නුවර ඉපදුනේ. මහ පුණ්‍යවන්තයි. යාළුවොත් එක්ක එකතු වෙලා පුංචි කාලේදී සෙල්ලම් කරනවා. සෙල්ලම් කර කර ඉන්නකොට ගං ඉවුරේ දකිනවා එක පස්සේ බුදුරජාණන් වහන්සේ නම. එහෙනම් මේ බුද්ධෝත්පාද කාලයක්ද? නෑ බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි. මොකද බුද්ධෝත්පාද කාලයක පස්සේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද? නෑ පහළ වෙන්නේ සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වස්වාසය කරන්න කුටියක් හදාගන්න මේ ගඟේ ගහගෙන යන දර අදිනවා දකිනවා. සංසාරේ හරියට පිං තිබුණා. ඒ නිසා හිත නැමුණ පසේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. එහෙනම් අපිට බනහඬ හිතෙන්නේ පිං තියෙන්න ඕනේ. අපට පිං කරන්නත් පිං තියෙන්න ඕනේ. සම්මාදිට්ඨික වෙන්නත් පිං තියෙන්න ඕනේ. ඒක මේ ධර්මයේ විශාල ගැඹුරු කාරණා කියන මම මතක් කළේ යන්නේ ඒකයි. එහෙමනම් පින් තිබුණ නිසා හිත නැමුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇව්වා ස්වාමීනි මොකද්ද කරන්නේ? පුතේ මම වස් කාලේ ගත කරන්නේ කුටියක් හදාගන්නයි සෝදානම් වෙන්නේ. වැඳලා ඉල්ලීමක් කළා ස්වාමීනි මට එක දවසක් දෙන්න. දවස් දෙකක් නම් එපා. මං ඔබ වහන්සේට පන්සලක් හදලා පූජා කරනවා. තමන්ගේ යාළුවොත් අඳ ගහගෙන ඔක්කොම එකතු වෙලා පසේ බුදුරජාණන් වහන්සේට කුටියක් හදන්න සූදානම් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ මේ කුමාරයටම අනුග්‍රහ කරලා ඒ කුමාරයා මෙහෙම පින්කමක් කරනවා කියලා දැනගෙනම මෙතෙන්ට ආවේ. ඒක ලෝතර පසේ බුදුරජාණන් වහන්සේලගේ තියෙන අනුකම්පාව. ඒ පින්කම කරනවා කියලා කිව්වහම හාපුතේ කියලා පසේ බුදුරජාණන් වහන්සේ නැවත වැඩියා. දවසක්ම යාළුවොත් එක්ක වෙහිසිලා දිවා විහරණය කරන්න ස්ථානය රාත්‍රී විහරණය කරන්න ස්ථානය කුටිය සක්මං මළුව බුදුරජාණන් වහන්සේට හදල ඊට පිඩි දවසයෝදී පසේ බුදුරජාණන් වහන්සේට තමන් ගිනිවසින් දානි පූජ කරල ඉතාම ලස්සනට හදාපු මේ ආරාමිට පසේ බුදුරජාණන් වහන්සේ වඩම්මනවා වඩම්මනකොට මල් ගොඩක් මැද්දේ වඩින මේ මහා පියාණන් වහන්සේගේ සිරිපා මණ්ඩලයේ මඩතැවරෙන්න ඕනේ කියලා කල්පනා කළා. සිරිපා දිහා බලන. Tamange කරේ තියෙනවා කම්බිලියක් ඔතාගෙන. ලොකු ලෝගුවක් වගේ රෙද්ද. සඳහන් කරනවා ඒ කාලේ මුදලින් ලක්ෂයක් වටින රක්ත කම්බිලියක් කියලා. ඒ තරම් වටිනවා. ඒ කම්බිලිය මඩගොඩ උඩට දාලා ස්වාමිනි මේක උඩින් වඩින්ඩ කියල මතක් කළ පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා මණ්ඩලේ මඩ තැවරෙන්ට හොදනේ එහෙමයි මතක් කළේ බුදුරජාණන් වහන්සේ මේ කම්බිලි උඩට පියවර මනිනකොටම කම්බිලියත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහියත් පුද්දුම විදිහට බබලන්ට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ආශ්චර්යය පසේ බුදුරජාණන් වහන්සේත් එහෙමමයි මේක දිහා බලාගෙන තව සතුටු වෙනවා. අපිට කරන්න පුළුවන් මේ? ලක්ෂයක් වටින වත්තරයක මඩ ටිකක් ගෑවුනොත් අපි කෑ ගහනවා. අපි වේදනාව විඳිනවා. අපරාධි දැන් මොනව කරන්නද? මොනවයින් වෙන්නද? ඇයි මගේ ඇඟතුමට මඩ ගැහුවේ? එහෙම කියලා මඩ ගහපු අය හොය අපි බයින් යනවා. මඩගොඩට දාන්න තරම් ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මේ පුංචි තරුණ මානවකගේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ රක්ත කම්බිලිය පාගගෙන වඩිනකොට ඒක දිහා බලාගෙන පස්වන ප්‍රීතියෙන් පිනා ගින් සතුටුන සතුට වෙලා ප්‍රාර්ථනාවක් කරනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ සිරිපාමේ කම්බිලියේ උඩ තැබූ කල්හි කම්බිලිය තතාගතයන් වහන්සේත් කොයි තරන්නං ලස්සන වනාද මා උපදින හැම කාලයකම මගේ සිරුර මෙවන් වූ ලස්සනක් බැබලේවා මගේ සිරුර මෙච්චර ලස්සනකින් බැබලේවා වදමල් පැහැය වෙමින් මගේ සිරුර බැබලේවා ආං සිද්ධ කරපු ප්‍රාර්ථනා එහෙම ප්‍රාර්ථනා කරල. පසේ බුදුරජාණන් වහන්සේ වඩම්මගෙන ඕටැන් කරල. පසේ බුදුරජාණන් වහන්සේට වස්තුම් මාස කාලෙත් උපස්ථාන කරල. පසේ බුදුරජාණන් වහන්සේට වස්තුම් මාස කාලය අවසන් වෙනකොට තුන් සිවුරු පූජාවක් කරගත්ත. තුන් සිවුරු පූජාවත් සිද්ධ කරගෙන මේ මේ කුසල කර්මය තමයි මේ ජීවිතය කරගත්තේ. එතනින් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝක තලවංගල උප්පත්තිය ලැබල අපේ බුදුරජාණන් වහන්සේ ධර්මානෝ ජීවමානෝ ශරීරයෙන් වැඩ ඉන්න කාලේ මේ මනුස්ස ලෝකෙ ඉපදුනා සඳහන් කරන කොයි තරම් පුණ්‍යවන්තයිද ගම් 84000ක මහ සිටු කෙනෙක් බවට පත්වලා මනුස්ස ලෝකෙ උපදින්නේ පරම්පරාව කුලිවිෂේ නම සෝනයි. අපි රත්තරන් ටිකක් උණු කරපු රත්තරන් ටිකක් අරගෙන අපි බිත්තියකට ගැහුවොත් ඒක කලාවක් විදිහට බොහොම ලස්සනක් වෙන්න පුළුවන් සමහර අය දකින්නකොට. හැබැයි බිත්තියම රත්තරන් වලින් පාට කළොත් කොයිතරම් ලස්සන නැද්ද? ඒ වගේ මුළු ශරීරයේම රත්තරන්ම රත්තරන් පාටයි. පුදුම ලස්සනක් තියෙන්නේ. සඳහන් කරනවා මෙහෙම උප්පත්ති ලැබුවේ. කිරිමව්වරු විතරක් 60 දෙනෙක් ඉන්නවා කිරි දෙන්නේ. එතකොට ළමයට කිරි අවශ්‍ය වෙනකොට ශෝණු කුමාරයාට කිරි අවශ්‍ය වෙනකොට මේ කිරි මව්වරුන්ට ඉබේටම කිරි එරෙනවා. මේ මහ පුන්නේ මහ පුණ්‍යවන්තයෙක් කියලා සඳහන් කරන්නේ ධර්මයේ. මහ පුදුම සැපයක් විඳින්නේ සඳහන් කරනවා ගම් මසූ හතරදාහ කධිපතිය. සෝන සිටුතුමා මේ කුමාරය වයිසින් වැඩෙනකොට උපන් දවසේ ඉඳලා මහපොළොවේ දෙපතුල් තිබ්බෙ නෑ කියල සඳහන් කරනවා. යන යන තැන හැමෝම උස්සගෙන යන්නේ දෝලාවක තියාගෙන රත්තරං දෝලාවක එක්කරගෙන යන්නේ පුදුම සැපයක් විඳින්නේ සඳහන් කරනවා සෝන සිටුතුමාගේ සිරිපතුල් යට කකුල් දෙකේ මේ යටිපතුලේ සඳහන් කරන ලෝම ඇවිල්ලා තියෙනවා දකුණට කැරකිච්ච ලෝම පිහිටලා තියෙනවා කියලා. අපි ඇහලා තියෙනවද යටිපතුල් වල ලෝම පිහිටිනවා කියලා? එහෙම අද කාලේ එහෙම ඉපදුනොත් එහෙම මේකටත් නිග්‍රහ කරනවා. මේ මිනිස්සුන්ගේ හැටි. මේ සමාජයේ මිනිස්සු අද ධර්මයේ නොදන්නකම නිසා කොයි තරම් අඳුර නැස ආලෝකයේ නැසලා අඳුරින් වෙලිලා ඉන්නවද? සඳහන් කරනවා හරියට කලයක පිටත සිටියම් කලා වගේ පුදුම ලස්සනක් තියෙන මේ දකුණට කැරකුණු රෝමංගුලි පිහිටලා තියෙනකොට. යටිපතුල් වල අපි මේ ලෝකේ අහලත් නැතුව ඇති රෝම පිටලා තිබ්බා කියලා. ඒ තරම් සඳහන් කරන්නේ පොළවේ පිය තබල නැහැ කියලා. බැරි වෙලාවත් සිටුතුමන්ගේ කෝපාග්නිය ප්‍රකාශ කරන්න ඕමනා වුණොත් එහෙම. තදින් මේ දෙපතුල් බිම තියනවා වගේ මහ පොළොවට දික් කරනකොට අනිකුත් දැසි දස්සන් කම්කරුවන් සේවකයින් මේ සියලුම දෙනාව ජනතාව රටේ ඒ රටේ ජනතාව පා වෙවුලන්ඩ පටන් ගන්නවා කියලා සඳහන් කරනවා බය වෙනවස් කියලා. කකුලක් කුස්සල කකුලක් බිම තියෙනකොට කවුද බය වෙන්නේ? හැබැයි එහෙම අපේ ඉතිහාසයේ ප්‍රවෘත්ති ඇවිල්ලා තියෙනවා. අපේ පින්තුන් අහලා ඇති දුටුගැමුණු මහරජුරෝ සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා දැකලා බලන් ඉඳලා මේ ගැමි වහරේ එනවා බලන් ඉඳලා ජීවිතේ පළමුවෙනි වතාවට දැකපු සමහර අය සිංහාසනයේ වාඩි වෙලා ඉන්න ඒ අයුරු බලන් ඉඳලා කලන්තෙ හැදලා බිම වැටුණා කියලා මේ ජනවහරේ අපේ කතාවන් තියෙනවා. එහෙනම් කෙනෙක්ගේ රාජකීය ලීලාව ඒ ස්වභාව කොයි තරම්ද පිනට ලැබෙන දේවල් මේ තමන් සසර කරපු පින්කම් වලට ලැබෙන දේවල් සඳහන් කරනවා සිටුතුමාට කෑමට මොනවද ලැබෙන්නේ සිටුතුමා එක වේලකට කෑමට ගන්න ආහාරය විතර මසුරං වලින් බැලුවොත් ලක්ෂයක් වටිනවා කියලා සඳහන් කරනවා. මසුරං වලින් බැලුවොත් ලක්ෂයක් වටිනවා. සිටුතුමාට කෑමට හදනකොට මුල්ලුන් නුවරම සුවඳයි කියලා සඳහන් කරනවා. කොහොමද මේ කෑම හදන්නේ? සඳහන් කරනවා බත විතරක් හදන හැටි කොහොමද හදන්නේ කියලා. සිටුතුමාට බත හදන්නේ මේ 16 කිරියක පමණ කුඹුරු හාන්නේ කුඹුරු මඩ කරන්නේ සුවඳ පැන් වලින් කියලා සඳහන් කරනවා. කොහොමද මේ සුවඳ පැන් හදාගන්නේ? සුදු හඳුන් රත් හඳුන් කපුරු අගිල් උරුලෑ තෙල් කස්තුරි ආදී මේ දේවල් එකතු කරලා මේ විශාල කලවලට හැලිවලට වතුර දාලා ඒ වගේ පරණ වෙන්ඩ තියලා මේ සමන් දෑසමන්නාදී දේවල් දාලා තවතව සුවඳ කරනවා එහෙම සුවඳ කරවල මඩට හාණ්ඩගන්නෙත් මේ මේ සුවඳ පැන් මඩට හාලා ඊට පස්සේ මුළු කුඹුර වටේටම උඩයට හරහට තිර රෙදි අදිනවා. ගෙරවෙකුටවත් කුරුල්ලෙකුට කොබෙයියෙකුටවත් මේක ඇතුළට එන්න බැරි වෙන්නේ. ආරක්ෂා සහිතකම් හදලා ඊට පස්සේ වී වපුරලා ඒ වී ගස් හැදෙනකන් ගොයම පීදෙනකන් සඳහන් කරනවා සුවඳ පැන්වලින් තමයි මේ කුඹුරු වල ගොයන් හදන්න කියලා. ගොයම පීදෙනකන් ගොවියු ගිහිල්ල මේ කුඹුරු ඇතුළට ගිහිල්ලා ගොයම පරීක්ෂා කරලා කාලෙන් කාලට එළියට එනකොට සඳහන් කරනවා මේ මුළු ගොවියන්ගේ මුළු ශරීරයම පුදුම සුවඳයි කියලා සඳහන් කරනවා. එකම සුවඳයි කියලා සඳහන් කරනවා. මේ ගොවියන් කියන්නේ. ඇයි ඒ ඇතුළට ගිහින් ආපු නිසා. මෙහෙම කාලේ ආපුහම ගොයම කපනවා. කපනකොට මුළු නුවරම සුවඳයි. සඳහන් කරනවා ගොයම කපලා සිටිතුමාගේ ගබඩාවී අවුරුදු තුන මේ මේ හදාගත්ත වීටික බොහොම ආරක්ෂාකාරීව ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න අතුරලා ඒ මුළු ගබඩාවටම සුවඳ පුරවලා වහලා අවුරුදු තුනකින් අරිනවා කියලා. එහෙම අරිනකොට එදාට මේ ගම් 84000ක මිනිස්සු එදාට තමයි දැනගන්නේ තමන්ගේ ගෙවල් දොරවලින් එළියට බැහැලා සුවඳ විඳ විඳා කියනවා සිටුතුමාගේ සිටුතුමාගේ ගබඩාවේ දොරවල් ඇරලද කොහෙද කියලා. මේ සිටුතුමාට මෙහිමයි බත හදන්නේ. බත එහෙමනම් වෑංජිනු කොහොම හැදිනවද? අපිට හිතන්නවත් හිතන්නවත් බෑ. අඩුම තරමේ වෑංජින කීයක් ඇහිද? අපි නම් සමහරවිට ගෙවල් දොරවල ඉන්නකොට වෑංජනේ 2යි 3යි එක බත් එක කන්න ගත්තාම මේ වෑංජනේ දෙකක් විතර අපි කැමති නැති ඒවා වෙන්නත් පුළුවන්. එක්කෝ එකට ලුණු නැහැ. නෙම නැතිනම් කහ නැහැ. නෙම නැතිනම් මිරිස් නැහැ. ඉන් ගෙදර හිට බෙන වෙන පට්ටි කනවා. දැන් වෙලාවට අපි කෑක් ගහනවා. මෙච්චර දුක් විඳලා මම බට්ටික හදලා ගෙනල්ලා දුන්නාම දුක් විඳලා සල්ලි ටික ගෙනල්ලා දුන්නාම මට හරියට බට්ටිකක් දෙන්නේ නැති කියලා අහනවා. අපි හිතන්න ඕනේ කාටවත් ඒකට බයින්ඩ නෙවෙයි යෝනි. අපි සසරේ කරපු විදිහටයි අපිට මේ විපාක දෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් මේ සෝනකොළ විශේෂිතතුමා සඳහන් කරනවා. සුවඳ බත් උයල සිටුතුමාට මිනිස්සු සලකනවා. සිටුතුමා ඒවා වළඳනවා. මේ මේ අතරේ සඳහන් කරනවා ඇයි සිටුතුමාට මෙච්චර මේ සුවඳවත් අයුරින් මෙච්චර සැප සම්පත් තියෙන්නේ කියලා සඳහන් කරනවා. එක කාරණාවක් පස්සේ බුදුරජාණන් වහන්සේට තුන් මාසේ කාලයේ පුරාවටම සිව්පසයෙන් උපස්ථාන කර කර හරියට පින් කළා. පිනිතුනි හරියට පින් කළා කියන කාරණාව හරියට දන් දුන්නා කියන කාරණාව ඒක අපිට දීර්ඝව සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. අද කාලේ දන් දෙන අය බොහෝ දෙනෙක් දන්නේ නැහැ හරියට දන් දෙනවා කියන්නේ මොකද්ද කියලා. ගිය ගෙදර ගොඩේ දානයක් ලැහැත්ති කළු බොහෝ වෙලාවට දානි දෙනවා. හැබැයි ඒ දානි හරියටම කළාද කියන කාරණාව නැවත නැවත නැවත නැවත අනුස්මරණය කරලා බැලුවොත් එතෙන් වෙලාවට අවසානයේ අපිට දුකක් ඇති වෙන්නේ මම මගේ දානය මං හරියට කළාද සැකයක් උපදිනවා ඒ සැකේ කෙලවර දුක හිතෙනවා මට වැඩිය හොඳට ධර්මයේ දන්න කෙනෙක් දානයක් කරපුවාම මට දුක හිතෙනවා අපිත් ඒ වේදමමයි කළේ හැබැයි ඒ මිනිහා මට වැඩිය හොඳට දාන දුන්නනේ එහෙම කියලා හිතලා දුක හිතෙනවා එතකොට බන අහලා බන අහලා බන අහලා ධර්මයේ ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට දන් දෙනවා කියන එක ඒක බොහොම පහසු වැඩක් ඒ ඇයිට හැබැයි ධර්මය අහලා නැති අයට මොකද බණ අහනකොට බණ අහනකොට දන් දෙන්නේ කොහොමද දන් දෙන්නේ කොහොමද කියලා මේ විශාල මාතෘකාව පිළිබඳව මේ මහා සත්පුරුෂෝත්තමයන් වහන්සේලා අපට කියලා දෙනවා. ඒකයි මතක් කළේ මේ බොහොම ගැඹුරු කාරණා මේ බොහොම කෙටියෙන් බොහොම කෙටියෙන් මේ මතක් කරන්නේ. එහෙනම් මේ ශාසනය ඉගැන්වෙනවා සැකසීමයි පිළිලි කිරීමයි පිළිගැන්වීමයි කියලා කාරණා තුන. දැන් ගොඩක් අය සකසනවා ළඟට ගිහින් තියෙනවා. එතකොට සකසපු දාණය පිළියෙල කළා. හැබැයි ගොඩක් අය පිළිගන්නන්න දන්නේ. සමහරක් අය ඉන්නවා පිළිගන්නනවා සකසන්නෙත් නෑ පිළියෙල කරන්නෙත් නෑ. එතකොට මේ දානය සම්පූර්ණයිද? ඒකයි මතක් කළේ මේක බොහොම ගැඹුරු මාතෘකාවක් කියලා. සිව්පසෙන් උපස්ථාන කරනකොට හරියට පින් කළා. ශාසනයේ සඳහන් වෙන විදිහටම තමන් සීලවන්ත වෙලා ඉඳගෙන දානීය ගැන දැනගෙන මහත් වූ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන දන් දුන්නා. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා කවමදාක්වත් සිටුතුමා දෙපතුල් බිම තිබෙනෙත් ඇයි. ඒක සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේට සක්මන් මළුවක් හෙදුවා. ඒ සක්මන් මළුවේ පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා මණ්ඩලයේ දිහා බලාගෙන කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට මේ මළුවේ අපහසුයෙන් ඇවිදින්න වේවි. බලන්නකො බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සෙනෙහස. අපි හිම හිතනවලු. දැන් මේලාවට අපි කෙනෙක් දිහා බැලුවොත් අපි චෝදනා කරන්න බලන්න පුළුවන්. ආන් සිවුරු එල්ලෙනවා. ආන් අර සිවුරෙන් අර කොටස පාත් වෙලා ඒ විදිහට වැරදි විදිහට පවපුරව ගන්න පුළුවන්. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේගේ තමන්ම හදාපු සක්මනට පසේ බුදුරජාණන් වහන්සේ නැවත සක්මන් භාවනාව වඩින් වඩන්ඩ භූමතුරු එලෙව් එළුව කියල සඳහන් කරනවා. භූමතුරු වෙලෙල මහත්වෝ පින්කං කරගත්ත මේ බුදුරජාණන් වහන්සේට තියෙන ආදරේ සෙනෙහස නිසා. මෙහෙමයි මේ සසරේ පින් කර කර ප්‍රාර්ථනා කර කර ඇවිත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ විදිහට ඉපදුනහම මෙච්චර මහත්වෝ සැප ලබනවා බුදුරජාණන් වහන්සේට කරපු උපකාර නිසා. පිණුතිනි සඳහන් කරනවා ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටි. සිටුතුමා ඉන්නේ චම්පානුවරේ. රජගහනුවර බල ප්‍රදේශයේමයි. සඳහන් කරනවා මේ සිටුතුමා මෙහෙම කෑම ගන්නකොට අපේ භාග්‍යවතුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාරීරියේ විරේකයක් කරලයි වැඩින්නේ. එතනත් ලොකු කාරණාවක් කියලා දෙනවා. ඒ විරේකේ කරන්නේ ජීවක වෛද්‍යාචාර්යතුමා. බුදුරජාණන් වහන්සේට තියෙන ආදරය නිසා භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය නිසා ඒ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ විරේක වෙනකොට බුදුරජාණන් වහන්සේට අපහසු වෙයි කියලා දන්නවා. ආන් ඒ නිසා සරල විදිහට බුදුරජාණන් වහන්සේව විරේක කරවල සහ මුලින්ම සුවපත් කරන්න ඕන නිසා මහත් වූ වේදනාවක් දැනෙන්නේ නැති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ විරේක කරනවා කොහොමද කරවන්නේ නිල් මහ නිල් මල් තුනකට බෙහෙත් කලවම් කරලා භාග්‍යතුන් වහන්සේට ඒ සුවඳ ආග්‍රහණය කරන්න දෙනවා පළවෙනි මල භාග්‍යතුන් වහන්සේ ආග්‍රහණය කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහ වතාවක් විරේක කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟටත් නැවතත් විස බස්සන්න ඕනේ. ඒ නිසා ඒ නිසා නැවතත් මලක් දෙනවා ආග්‍රහණය කරන්න. ඒ මලත් බුදුරජාණන් වහන්සේ ආග්‍රහණය කරපුවාම දහ වතාවක් විරේක කරනවා කියලා සඳහන් කරනවා. තුන්වෙනි මලක් දීලා හොඳටම විස ශරීරයෙන් බස්සලා අයින් කරලා දානවා. සඳහන් කරනවා තවත් දහවතාවක් විරේක කරා කියන. තිස් වතාවක් බුදුරජාණන් වහන්සේ විරේක වුණා මල් තුන ආග්‍රහණය කරලා කියලා ලෝක සත්‍යය දැනගන්නකොට සඳහන් කරනවා මුළු දඹදිව තලාවෙම ඉන්න රජවරු සිටවරු අහිංසක මිනිස්සු පවා හැමෝම බුදුරජාණන් වහන්සේට දානි පූජා කරන්න පොරකනවා කියලා විරේක කරලා අමාරුවෙන් වැඩඉන්න බුදුරජාණන් වහන්සේට එක දානවේලක් දුන්නොත් ඒ දානවේල කොයි තරම් මේ ඇඟට මෘදු වෙච්ච මටසිල්ටු ආහාරයක් වෙන්න ඕනද එහෙම දානයක් දෙන්න මුළු දඹදිව් තලාවම පොරකනවා කියලා සඳහන් කරනවා හිතන් දෙපා සමහර වෙලාවට ඔබත් මමත් එතන හිටියේ නැද්ද හිටියද කියලා කාරණාව හිතන්න වෙන්න පුළුවන් ඒ සසරේ ආපු කාලේ සඳහන් කරනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බලනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අහන දානයක් දෙන්න ඕනේ. සිනිඳු මෘදු දානයක් දෙන්න ඕනේ. මේ වෙලාවේදී ඒක දෙන්නේ කවුද සුදුසු කියලා නෝනින් බලනකොට දකිනවා මේ මින් සෝන සිටුතුමා කන්නාහාර වෙල. රජගහනුවර ඉඳල චම්පානුවරට එරිදි බලින් ඇවිත් ආස්කොස පුරාවටම නීලුප්පල වන්න රස්මී ජහලාවන් විහිදුව විහිදුව වැඩිහිටිය හස්කොසි ඇහුව ස්වාමිණියයි සිටිතුමෙන් මම ආවේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ විරේක කරලා ඉන්නේ. උන්වහන්සේගේ සිරුරට ඔබ ගන්න මේ දානි හරි වටිනවා. ඒක නිසා ඒ දානි බුදුරජාණන් වහන්සේගේ සිරුරට අහනවා. මං ආවේ උන්වහන්සේ වෙන්නේ. දානි ටික අරන් යන්න. ඉල්ලුවේ නෑ. ඉල්ලනවද? ඉල්ලන්නේ නෑනේ. ඉල්ලන්න තහනම්. ඉල්ලන්නේ. සිටුතුමා දාන් ටික පූජා කරනකොට මහරහතන් වහන්සේ වඩින්න සූදානම් වෙනවා. ස්වාමීනි කොහෙද යන්නේ? දාන ටික අරගෙන. නෑ ස්වාමීනි ඔබ වහන්සේ අරගෙන යන්න එපා. ඔබ වහන්සේ මෙතන ඉඳලා මේක වළඳන්න. ඔබ වහන්සේ වළඳලා ඉවරුණා. භාග්‍යතුන් වහන්සේට මං අරයන්ද දෙන්නම්. මහරතන් වහන්සේ වැළඳුවා. සිටුතුමා පාත්‍රය අතට අරගෙන වේනායට පවරන්නෙත් නැතිව තමම් කැපකරුවෙක් උපස්ථාන කරනවා වගේ ඒ පාත්‍රය අරගෙන සුවඳ පැන්වලින් පාත්‍රය හෝදනවා කියලා සඳහන් කරනවා. ඇතැම් වෙලාවට මෙතන ලොකු කාරණාවක් තියෙනවා. අද ස්වාමින් වහන්සේ නමක් දානේ වළඳනකොට සමහර අය හරි ආසයි ස්වාමින් වහන්සේගේ පාත්‍රය හොදලා දෙන්න. මොකද මහත් වූ පින්කමක් නිසා. ඉන්දුල්ලත ස්වාමින් වහන්සේලා සෝද ගන්නකොට ඇතැම් වෙලාවට පාත්‍රය සමහරක් අය අරගෙන ගිහින් ශ්‍රද්ධාව නැතිකමට දන්නෙත් නැහැ සෝදන්නේ කොහොමද කියලා. එතෙන් වෙලාවට ශ්‍රද්ධාව නැති නිසා ඔය පත්තර කොළ ආදී විස බීජ තියෙන සමහර දේවල් වලින් පාත්‍රය පිහිනවා. අවසානයේදී ස්වාමීන් වහන්සේ කතර පාත්‍රය දිනකොට අපි මොනවද ස්වාමීන් වහන්සේට දුන්නේ? මහ පිළිකාකාරක ගොඩක් පාත්‍රය හොදන්න කියලා ඉල්ලගෙන මහත් වූ ලෙඩ ගොඩක් පාත්‍රයට පොරුල් අරගෙන ගිහින් ස්වාමීන් වහන්සට පූජ කළවෙනවා. ඉතින් පින්කමක් කරගන්න ගෙහිල්ල දන්නනතුව පවපුරු ගන්න කොයි තරගින්නවාද. ඒකන ඉස්සෙල්ලා මුණුවතුරින් හෝදනු ඊට පසේ ඇල්ලොතරින් හෝදනවා ඊට පසේ විසබීජහරණය කරනවා ඊට පසේ සුවඳින් සුවඳ පැංවලින් පාත්‍රය සුවඳ ගහන විදිට හෝදනවා. ඒම හෝදල ඒත් වතුර පෙරෙන් නැතිවෙනේ දිට පිහලා දානටික පූජ කරනවා. එකයි මේ කාරණා බොහොම ගැමරුයි කියලා. පූජ කරලා බුදුරජාණන් වහන්සේලාට අරගෙන ගියා. අරගෙන යනකොට අපේ බිම්බිසාර මහරජුරුත් මේක දැනගෙන රාජ භෝජන වලින් බුදුරජාණන් වහන්සේ පුදන්න ඕනි කියලා වේලවනාරාමයට එනකොට මුල්ලුන් නුවරම එකම සුවඳයි කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා අහනවා ස්වාමීනි මමත් ආවේ වහන්සේට රාජ භෝජන හරි දෙන්නේ. මට අනුකම්පා කරලා පිළිගන්න කියන්නේ. නමුත් ස්වාමීනි අද ඔබ වහන්සේට දානි පූජා කරේ සක්දේවිඳුන්ද? එහෙම නැතිනම් උතුරු කුරු දිවයිනින්ද? නෑ මහරජා. ඔබේම නගරේ ඔබේම සිටුවරෙක් වෙච්ච සෝන සිටුතුමයි අද මට දානි පූජා කළේ. මෙහෙම ආහාරයක් ඔබත් මේ ජීවිතේ පුරාටම භුක්ති විඳලා නැතුව ඇති. එහෙම කියලා විශේෂ කාරණාවක් සඳහන් කරනවා. බිම්බිසාර මහරජුරවන්ට බුදුරජාණන් වහන්සේ වළඳන්න ගත්තේ දානි ටිකෙන් දානි ටික අනුභව කරන්න බිම්බිසාර මහ රජුන්ට දෙනවා කියලා. ඒ දෙන්නේ ඇයි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි දුන්නේ විශේෂයෙන් කියලා. සෝන කොළවිස සිටුතුමා පිළිබඳව දැනගෙන රජුරු මාලිගාවට එක්කරගෙන බුදුන් දකින්න යන්න කියන නිසා බුදුරජාණන් වහන්සේ හම්බුනාම සංසාරෙන් එතර වෙන නිසා. ඒකයි මේ කියන්නේ. කැම ටික කාලා රජ්ජුරුව සතුටු වෙලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහරජ මහ පුණ්‍යවන්ත සිටුවරෙක් සංසාරේ හරියට පින් කළා බුදුරජාණන් වහන්සේට හරියට සැලකුවා මේ ජීවිතේ වගේම පෙර ජීවිතවලත් හරියට පින් කළා ඒ නිසයි දැන් මෙතන ඉන්නේ රජ්ජුරුවන්ට දකින්න මාස හිතුණා යටිපතුල් වල දකුණට කැරකුණු රෝම කූපයන් තියෙනවා බොහොම ලස්සනයි කියලා හිතෙනකොට උඩින්මයි හැම වෙලේම යන්නේ පොළොවේ පියවර තබන්නේ කිව්වහම මටත් වැඩිය සැප විඳිනවනි කියලා රජුරන්ට හිතෙන්නේදී. මාලිගාවට එන්න කිව්වා. ගම් 84000ක මිනිස්සු මහ පෙරහැරකින් රත්තරන් සිවි ගේක තියාගෙනයි මාලිගාවට සිටුතුමා වඩමන්නේ. සිටුතුමා ඇවිල්ලා පියවර තබනකොටම රජුරෝ පුදුම සතුටින් සිටුතුමා දිහා බලන් ඉඳලා කතා කරලා මතක් කරනවා යාළුවී හරියට සංසාරය පින්කරපු නිසා මෙතන ඉන්නේ. බොද්ධෝ පස්ථාන කරපු නිසා මෙහෙම ඉන්නවා. පින්කරපු නිසා මෙහෙම ඉන්නවා. මේ ජීවිතය සංසාරෙන් එතර වෙන්නත් ඔබ පින් කරලා වගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා. යන්න දෙවුරමට යන්න රජගහනුවරට වේලුවනාරාමේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. බණත් ඇහුවා. කල්පනා කළා මෙච්චර සැපයක් වින්දත් මේ සැපේ දවසක බල නැතු යනවා. සසර කුයි තරම් භයානකයිද කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ ළඟ ආයනන් නැවතාවෙන පැවිදි වුණා. දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා කොහේක හරි අස්සක මුල්ලක හිටියත් මිනිස්සු හොයාගෙන විපුදනවා. ඒ නිසා මිනිසුන්ට පේන්නේ නැති වෙන හුදකලාව නම් කෙරෙට කියලා. සක්මන් මළුවේ හරියට සක්මන වැඩුවා. සක්මන වඩනකොට සඳහන් කරනවා ඉතාම සුමට සිරිපතුල් නිසා ඒ සිරිපතුල් වලින් ලේ ගලපුවාම ඒ ලේ වලින් සක්මන තෙත් වෙනවා කියලා. පුදුම විදිහට වීරිය වැඩුවා කිව්වේ ඒකයි. එහෙම වීරිය වැඩලා බුදුරජාණන් වහන්සේක දැකලා ළඟට ඇවිල්ලා තවත් අවවාදන ශාසනා කරලා ධර්ම දේශනා කරනකොට ඒ වීරය සමතුලිත කරගෙන ශ්‍රද්ධාවත් ඇති කරගෙන පෙරපින් තියෙන නිසා සංසාරෙන් එතර වුණා කියලා සඳහන් කළා. මේ තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පටන්ගත් විරිය ඇති අය අතරින් අගතනතුර ලැබපු සෝනු කොළවිස මහරහතන් වහන්සේ පිළිබඳව ධර්ම කාරණා අපි පින්නතුන්ට කියලා දුන්නේ. ධර්ම දේශනාව ලැබිලා තියෙන කාලය අවසන් වෙගෙන යන නිසා අපි අදට ධර්ම දේශනාව අවසන් කරන්න බලමු. ඒකයි මම මුලින් කිව්වේ එක විශාල මාතෘකාව ධර්මකාරණ ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන්. පුරා පැය ගණන් ධර්මකාරණා කතා කළ හැංගුණ හැංගුණ හැංගුණ හැංගුණ ධර්මකාරණා තියෙනවා. එකින් එකට යටින් යටට යටින් යටට ධර්මකාරණා තියෙනවා. උදාහරණයක් කිව්වොත් අශ්වකෙන්දක් කරගත්තහම ඒ අශ්වකෙන්ද 100කට පැලුවොත් එහෙම මෙතන කෙන්දක් තියෙනවද කියලාත් අපිට හිතන්න බෑ. අශ්වකෙන්දක් මේ අශ්වයෙක්ගේ ඇඟේ තියෙන කෙන්ද 100කට පලන්න පුළුවන් දේ. මේක කරන්න පුළුවන් දේ. මේ එක පුංචි කෙන්ද නිකන් හිතන්නකෝ අපේ කෙහි අපේ කෙස් රොද අරගෙන මේක කොටස් 100කට අනු කරන්න පුළුවන් දේ. ඒ ඊටාම අපහසු දුෂ්කර වැඩ. ආන් ඒ වගේ පැත්තෙන් පැත්තට විහිදුන විහිදුන විහිදුන විහිදුන ධර්ම සාගරයක් මේ දේශනාව ඇතුළේ විතරක් නෙවෙයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හැංගිලා තියෙනවා. සබ්බ රසං ධම්ම රසං ජිනාති. ඒකයි සඳහන් කරන්නේ යම් කෙනෙක් ධර්මයේ අහඬ වහ වැටුනොත් ඒ රසය ඒ රසය මාව සංසාරයෙන් එතර කරනවාමයි. මේ ලෝකේ රස වර්ග හයක් තියෙනවා. ඒ හය තිත්ත රස, කටුක රස, ඇඹුල් රස, මధుර රස, මේ ආදී වශයෙන්. කසාය රස, මේ අදී වශයෙන්. මේ රස වර්ග 6 අපිව සංසාරයෙන් එතටපත් කරන්නේ නැහැ. ඒ රස වර්ග 6 අපිට කරන්නේ මොනවද? සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි දුක් විඳින තත්ත්වයට අපිවපත් කරනවා. දිවට දැනෙන රසයට අපි දිවට පරාද වෙනවා කියනකොට අපිට හිතන්න පුළුවන්ද? මගේ දිවට මං පරාද වෙනවා. ඒ නිසා සමහර වෑංජනියෙක් එකපාරක් කාලා මම සතුටු වෙන්නේ නැහෙනි. තව වතාවක් ඕනේ, තව වතාවක් ඕනේ, මැරෙනකම් ඕනේ. දුන්න නැත්තම් ඉවරයි. දුන්න නැති වුණොත් බයිනවා. ආන් ඒ වගේ. ආන් එහෙම හුරු වුණ මිනිස්සු ඒවට අහු වෙලා මේ සංසාරේ ඉපදි ඉපදි මෙරි මෙරි දුක් විඳිනවා. නමුත් සඳහන් කරනවා ධර්ම රසයට අහු වුණොත් කෙනෙක් කවමදාකවත් මේ සසරේ මෙරි මෙරි දුක් විඳින්නේ ගමන ඉක්මනින් නිම වෙනවා. එනම් මේ ගැඹුරු කාරණා ඉගෙනගෙන සංසාරයෙන් එතෙරෙන්න වීරිය වඩන්න පිණිතුනි. මේ ලබාගත්තේ දුෂ්කර මනුෂ්‍ය ජීවිතයයි. සුඛ සහගත ප්‍රතිපදාව පිළිබඳව බණ කියන්න ගත්තු. ධර්ම සාගරයක් තියෙනවා. ප්‍රාර්ථනා කරන්න පින්කම් කරලා. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලවල වගේ නෙවෙයි. බුද්ධෝත්පාද කාලයක පින්කම් කළොත් එයින් ලැබෙන පින්ඵල විපාක තවත් මහානිසංසයි. ඒකට ත්‍රිපිටකයේම සාක්ෂි දක්වන්න ඕන තරම් කාරණා තියෙනවා. එමනම් අපේ පින්නතුන් හැම දෙනාම මහත් වූ කුසල් රැස් කරගත්තා. අද මේ පින්කම ඉවර වෙලත් මහත් වූ ප්‍රාර්ථනා කරගන්න. මහත් වූ ප්‍රාර්ථනාවක් කරන්න. සංසාරයෙන් ඈතර වෙන්න ලැබෙන්න. මට මේ මේ විදිහට සසරින් ඈතර වෙන්න ලැබෙන්න. එහෙම ප්‍රාර්ථනා කළොත් ඒක හරියට වටිනවා. බොදුන් පොදුපු කිසි කෙනෙක් නිකන් නම් මේ සසරේ හිටියේ නෑ. නිරේවත් ඉපදුනේ නෑ. සංසාරයෙන් ඈතර වුණාමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පුදුපු කෙනෙක් කවදාක්වත් නිකන් හිටියේ නෑ සසරින් එතරටපත් වුණාමයි. එහෙමනම් ඔබට මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ ඒ වෙනුවෙන් වෙහිසෙන්න පාරමිතා සම්පූර්ණ කරගන්න මේ මහත් වූ කුසල කර්මය උතුම් වූ ශක්තියක් බවටම පත්වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාමේ පින්ක මෙහි පින්වන්ත දායකත්වයේ කුරුණෑගල යන්තම් පලාවේ පදිංචි මාලනී විජේකෝන් පින්වත් මහත්මිය සහ දූදරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු කාරුණික ගුණගරුක පින්නතුන් විසින් උතුම් වරමුණ වසර 20කට පෙර අපාතරින් වෙන්වන පුංචි නිලමේ විජේකෝන් ස්වාමි පුරුෂයාණන්ට එම පියතුමන්ට සත්පුරුෂයාට සංසාරයෙන් එතර වීමට මේ සියලු පින් අනුමෝදන් වේවා කියන මහත් වූ අරමුණු සහිතව තවද වසර 37කට පෙර මිය පරලෝ ගියේ හීන් මෙනිකේ පිනොත් මෑණියන්ටත් වසර 32කට පෙර පරලෝ සැපක් අබේසිංහ පියාණන් වහන්සේට පින් පැමිණවීමත් වසර 7කට පෙර අප අතරින් වෙන් වුණ චන්ද්‍රතිලක පියරත්න මහත්මාණන් සහ වසර 4කට පෙර අප අතරින් වෙන් වූ නිමල් කරුණාතිලක සොහොයුරාණන් දෙදෙනාටත් මේට තෙමසකට පෙර පරලෝ සැපත් මාලිනී ශ්‍රියාලතා පින්වත් සොහොයුරියටත් පින් පැමිණවීමටත් මීට දින කීපයකට පෙර ආභාව ප්‍රාප්ත වූ එස්ම් නන්දාවති නැන්දනියට පින් පැමිණවීමත් එවගේම එච්චම් මුතුමෙනිකේ මිත්තනිය ඇතුළු දෙපාර්ශවේම වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලෝම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ඔබ මාරස් කරගත් සියලෝම පින්දහම් ඒ සියලුම ඥාතීන් අනුමෝදන් වී සසරින් එතරටපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. දැනට ආසනීප තත්ත්වයෙන් පසුවන එස්.එම්. කරුණාරත්න බාපාට එම මහත්මාට නිදුක් නිරෝගී චිරජීවනය රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘවර අවසරයි පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු රටට දැයට නිර්මල වූ පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධ මාධ්‍යජාලයේ සියලුම කාර්ය මණ්ඩලයටත් රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා මේ සියලූම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ මහත් වූ ධර්ම දානමේ කුසල කර්මයේ සිද්ධ කරගන්න පින්වත් ඔබ සියලූම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනී උදාපත් වේවා. නිර්මලෝ පර්යාප්තිය අසන්නෙම්වා දරන්නෙම්වා වචනෙන් පුරුදු පුහුණුවන්නෙම්වා සසර දුකින් අත මිදීමට මේ මහත් වූ කුසලයේ පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම ධර්ම දේශනාව තුළින් දහම් සිතුවිලි වැඩි දියුණු කර ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේටද පින් අනුමෝදන් කරනවා. මාහට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්මාර්ගය කියා දුන් පූජනීය අවසරයි කෝරළයාගම සරණතිස්ස මගේ පින්නතුන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වූ සියලු ඥාති හිත මිත්‍රාදීන් සමෝටම මෙම ධර්ම දානමේ කුසලය අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා ඊ타මත්ම ඉක්මම් භවේක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ සද්ධර්ම දානමේ කුසල කර්මය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං තී දෙහෙවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝච්ච රාජා භවතු දම්මිකෝ සාධූ සාධූ සාධූ පින්වත්නී පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු සාදු සාදු